නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාණයත් ඒ ප්‍රාණයට පිළිබඳ ව්‍යායාමය මේ ක්‍රමවේදයට කියනවා ප්‍රාණායාම කියලා. මොකද්ද මේ ප්‍රාණායාම කියලා කියන්නේ? අපේ කයේ ප්‍රාණය පවතිනවා. ජීව ශක්තිය කියලා අපි කියනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මේ කයේ ප්‍රාණය තියෙන බව ඔප්පු කරගන්නට පුළුවන් කමක් නැහැ. මේක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව පමණක් ඔප්පු කරන්න පුළුවන් කාරණාවක්. නාඩි වැඩ කලේ නැත්නම් අදවතේ ස්පන්දන වේගය නැත්නම් කයේ ක්‍රියාකාරීත්වය නැවතුනොත් එක මරුණයි කියලා කියනවා. එහෙනම් මේ ප්‍රාණය කියලා කියන්නේ මොනවද කියලා බැලුවාම අපේ කයේ තියෙන විශේෂ ශක්ති පද්ධතියක් ජීවය කියලා කියනවා. මේ සෑම ආහාරවල සෑම වතුර අණුවල නියස්ටි වල තියෙන්න පුළුවන්, ගබඩා වෙලා තියෙන්න පුළුවන් විශේෂ ශක්ති ප්‍රමාණයක් තමයි මේ ප්‍රාණය කියලා කියන්නේ. තඹපු ආහාරවල ප්‍රාණය තියෙනවා. අධික රස්නෙන් තම්බන නිසා ඒ ප්‍රාණාණු ගොඩාක් ගැලවිලා ගින් අවම වෙලා පවතිනවා. කඩල වර්ග, ඇට වර්ග, ධාන්‍ය වර්ග කියන ඒවල අධික ප්‍රමාණයක් ප්‍රාණ අණු පවතිනවා. එළවලු පළතුරු වල ගොඩාක් ප්‍රාණාණු පවතිනවා. ධාන්‍ය වලට වඩා අවමේ. මලකුණු ගත්තාම තඹපු බිත්තර කරවල මස් මාළු ගත්තාම ඒවල ප්‍රාණය නැහැ. අපි කියනවා සතාගේ පණ ගියා. මැරුණා. එහෙනම් ප්‍රාණය අයින් කළාට පස්සේ ඉතුරු වෙලා තියෙන මලකුණු වලට මොනතරම් ලුණු ඇඹුල් දාල් රස කරලා ගත්තත් ඒකේ ප්‍රාණය නැහැ. ඒකේ තියෙන්නේ ප්‍රාණය නැති මලකුණක් පමණයි. එහෙනම් මේ සෑම ආහාර පානයකම ප්‍රාණය එක එක ප්‍රතිශත වලින් තීරණය වෙලා තියෙනවා. ඒක අපේ ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකත් එක්ක තැම්බිලා ඒ අණු වලට ගැලවෙනකොට මේ ප්‍රාණයත් ඒ අණු වලින් නිදාස් වෙනවා. නිදාස් වෙලා සතර දිශාවේ වාතයට කම්පණයට මේ කය තුල මේ ප්‍රාණ අණු ටික ගබඩා වෙලා පවතිනවා. මේ ප්‍රාණ අණු අඩු වෙනකොට තීන මිද්දේ ඇති වෙනවා. වේදනාකාරී තත්ත්වය ඇති වෙනවා. කකුල් අතපය වල යම් යම් විඩාවල් ඇති වෙනවා නිතරම කලන්ත ගතිය වාගේ තියෙනවා ප්‍රාණවත් විවිධිච්ච ස්වභාවය අඩු වෙනවා ඉක්මනට වයසට යනවා ලෙඩ වෙනවා ප්‍රතිශක්තිකරණය පාළබයිනවා ඉක්මනට ලෙඩ රෝග වැළඳෙනවා කියන ප්‍රශ්න රාශිය මේ ප්‍රාණය මුල් කරගෙන පවතිනවා තපස්වරු හොයාගත්තා මේ ප්‍රාණය හොඳ තත්ත්වයෙන් තියාගන්න අතපයට ව්‍යායාම තියෙනවා බෙල්ලට තියෙනවා බඩේ තෙල් අඩු කරන්න ව්‍යායාම කලවවලට දනිස්වලට කෙන්ඩාවලට පාදවලට ඔක්කොම ව්‍යායාම තියෙනවා මේ ප්‍රාණයට ව්‍යායාමයක් නැහැ ප්‍රාණේ දෝෂ නිර්දෝෂ කරන්න ප්‍රාණේ ධාරිතාව වැඩි කරන්න ශක්තිය වැඩි කරන්න ක්‍රමයක් නැති නිසා ඍෂිවරු මේක ගොඩාක් කාලයක් පරීක්ෂා කළා පරීක්ෂා කරලා තමයි මේ ප්‍රාණායාම කියන එක හොයාගත්තේ. කයේ තියෙන ප්‍රාණය කයේ තිබුණාම ඒකට අපි කියනවා ජීව වායුව. එහෙම නැත්නම් අපි කියනවා ජීව කාන්දම් බලය කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බයෝමැග්නටිසම් කියලා. මේ ශක්තිය මේ ජීවය එළියේ බාහිර ලෝකයේ තිබුණාම ඒකට අපි කියනවා යුනිවර්සල් මැග්නටිසම් එහෙම නැත්නම් විශ්ව ජීව ශක්තිය කියලා. දැන් කන්දක් මුදුනේ පොකුණක් අදලා පල්ලය පොඩි පොඩි වලවල් අදලා පොකුණෙන් එක පැත්තක් තුවාල කෙරුවත් මොකද වෙන්නේ වතුර ටික ගලාගෙන ගිහින් අර පල්ලය තියෙන වලවල් ඔක්කොම පුරෝගෙන යනවා. ඒ වගේ අපේ කයේ ප්‍රාණය අඩු වෙලා තියෙනකොට මේ එළියේ තියෙන ප්‍රාණය විශ්වයේ තියෙන ප්‍රාණ ශක්තිය අපි තුලට ගලාගෙන ඇවිල්ලා අඩුව පුරවන ක්‍රමයක් තියෙනවා. නමුත් අද ගොඩාක් කට්ටිය ලෙඩ වුණාම ඉබේ සනීප වෙන ක්‍රමයක් නැහැ. ඒ ප්‍රාණය නැවත ප්‍රතිසංස්කරණය වෙන ක්‍රමයක් නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රාණය ගලාගෙන යන වේගයක් තියෙනවා. අපි දන්නවා ආලෝකය තප්පරයට සතපොම් ලක්ෂ 3ක වේගයකින් ගමන් කරනවා. ශබ්දයත් ඒ වගේ වේගයකින් ගමන් කරනවා. සුවඳ එතකොට උලංග මේ හැම දෙයක්ම එක එක වේග වලින් ගමන් කරනවා. ඒ වගේම මේ ප්‍රාණයට තියෙනවා යම්කිසි වේගයක් ගමන් කරන ක්‍රමවේදයක්. මේ කය තුල අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයේ තියෙන ලෝභ දේශ මොහ රාග වෛර කින අකුසල මූලයන් නිසා මේ කයේ තියෙන කම්පණය වැඩි නිසා ප්‍රාණයේ කම්පණය බීටා මට්ටමින් තිබුණොත් මේ අණු විශාල වශයෙන් ඉඩසෙන් ඈත් වෙලා ගැලවිලා එළියට යනවා. ඒකෝර ප්‍රාණය අඩු වෙනවා. ඒකයි වෛරය වැඩිපුර තියෙන කට්ටිය ඉක්මනට වයසට යන්නේ. අණු ගැලවිලා ගින් ලෙඩ වෙන්නේ. ඒ කියන්නේ කයේ ශක්තිය අඩු වෙලා. ඇස් පේන්නේ කන් ඇෙන්නේ අතපය වෙවුලනවා ඉදි කටට නූල දාන්න බෑ ඒගොල්ලෝ ගොඩාක් රාග චරිත ද්වේෂ චරිත වෛර චරිත ඇයි මේ කයේ තියෙන ප්‍රාණය වැඩිපුර එළියට ෂේ වෙනවා. විශ්වයේ තියෙන විශ්ව ශක්තිය කායික ශක්තිය වශයෙන් universal magnetism converting to biomagnetism එහෙනම් මේක විශ්ව කාන්දම් ශක්තිය ප්‍රාණය වශයෙන් ජීව ශක්තිය වශයෙන් පරිවර්තනය වෙන්න පුළුවන් කමක් නැහැ වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ මේ ආයතන අයේ තියෙන ලෝභ දේශ මොහ වෛර රාග කියන අකුසල මූලයන් නිසා මේ කයේ කම්පණය වැඩි. ඇතුලෙන් එළියට විසිරෙන ධාරිතාව වැඩි වෙනකොට ඒක අභිබවාගෙන එළියෙන් ඇතුළට එන්න පුළුවන් කමක් නැහැ. අපට ආයස පරමායස ලක්ෂයක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා මේ ලෝකේ. නමුත් ලක්ෂයක් ජීවත් වෙන්න බැරි හේතුව මේ විශ්වයේ තියෙන ශක්තිය මේ කය තුලට කිඳා බෑලා මේ කයේ අඩුපාඩු ටික හදලා මේ සම්පූර්ණ මේ මැටිකලය කාන්දාම් වලින් පුරවලා ශක්තියෙන් පුරවලා සම්පූර්ණ නිරෝගිමත් පරිපූර්ණ වෙච්ච කයක් බවට පත් කරන්න විශ්වය කැමති වුණාට මේ ජීවියා තුළ තියෙන පංචකාම ආසාව අධික පීඩනය නිසා ඇතුලෙන් එළියට තියෙන කම්පණය වැඩි නිසා ඒ ශක්තියට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ඇතුළේ තියෙන ශක්තිය කම්පණය වැඩි නිසා ඒ අණු වල භ්‍රමණ වේගය වැඩි වෙලා අණුවක් තවත් අණුවක් අතර තියෙන ඉඩස වැඩි වෙලා මේවත් ගැලවි ගැලවි යනවා 35න් 40න් 50න් මරණයටපත් වෙනවා. මේක තමයි එක්තරා කාලයක තපස්වරු අවබෝධ කරගන්නේ මේ ලෝකයේ ඉක්මනට මැරෙන්න හේතුව මේ අකුසල කියලා. කය තුල පවතින අනවශ්‍ය කම්පනය මේ අනවශ්‍ය කම්පනය අඩු කරන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ කියලා සිල් රකින්න පටන් ගන්නකොට තමයි අත් අවුරුද්දට පරමායස තිබිලා මේ මිනිස්සු සිල් රකින්න රකින්න කම්පණය අඩු වෙනවා කම්පණය අඩු වෙනකොට විශ්වශක්තිය කය තුලට අර ඉහළ තියෙන වතුර පල්ලාට ගලාගෙන යනකොට පොකුණු ඉබේ පිරෙනවා වාගේ අපි තුල තියෙන අඩුපාඩු මේව ගලාගෙන යන මේ විශ්වශක්තිය විසින් ඉබේ පුරවනවා ඉබේ පුරවනකොට කයේ ප්‍රාණ ශක්තිය වැඩි නම් ආයුෂ වැඩි වෙනවා අන්න ක්‍රමානුකූල මේක වැඩි වෙලා වැඩි වෙලා 10 2000 5000 10000 20000 40000 80000 90000 ලක්ෂය වෙනකම ආයුෂ වැඩි වෙනවා. පරම ආයුෂ ලක්ෂය වෙලා විශාල ශක්ති සම්පන්න බල සම්පන්න ධාර්මික මිනිස්සු වගේක් ඇවිල්ලා නැවත මේගොල්ලන්ට පංචකාමයන් පිළිබඳව ආසාවල් ඇති වෙලා ක්‍රමානුකූල මිනිස්සු සිල් කඩන්න පටන් ගන්නවා. ඒ සිල් කඩනකොට ප්‍රාණය වැඩිපුර සේවෙනවා ප්‍රාණය අඩු වෙනකොට ආයිස අඩු වෙනවා තවත් 20000ක් අඩු වෙලා 80000කට එනකොට මේක ඉවර වෙන්න කලින් මේ මිනිස්සු රැක ගන්න ඕනේ මේ අකුසලවල තියෙන ආදීනව කියන්න ඕනේ චතුරාර්ය දේශනා කරන්න ඕනේ කියලා දෙවිවරු ආරාධනා කරනවා භද්‍ර කලාපයේ අවසාන තථාගතයන් වහන්සේට ඇවිල්ලා මේ කට්ටියට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කියලා ඒ 80000 කාවිස තින කාලේ නැවත උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා නැවත 84000ක් ධර්මස්කන්ධ වලින් මේ ලෝකයේ ධර්මයෙන් පෝෂණය කරනවා. අකුසල වලින් පෙළිලා මන්දමානසික වෙලා හිටපෝ මේ මන්දබුද්ධික තත්වයෙන් හිටපෝ මන්ද පෝෂණයෙන් පිළිච්ච මේ සියලෝම කෙනාගේ උම්මත්තක ස්වභාවය කායික විඩාව ධර්මයෙන් පෝෂණය වෙලා පුෂ්ටිමත් වෙලා ගොඩාක් රාතන් වහන්සේලා බිහි වෙනවා. එනම් මේ ප්‍රාණය කියනක මේ කය තුල තිබෙනා වූ විශේෂ ධර්මතාවයක් පරමායසත් එක්ක සම්බන්ධ වෙච්ච. බ්‍රහ්මචර්යා සීලය කැඩිලා ධාතු එළියට පිට කරනවා කියලා කියන්නේ එයා පිට කරන වෙන මොකවත් නෙමෙයි සම්පූර්ණ කයේ තියෙන ප්‍රාණය එළියට යන්නේ. ඒක අණුවකට එක දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන්. එක මොහොතක පිටත් වෙන ධාතු වල මිලියන 15ක් තියෙනවලු. ඒ කියන්නේ තුන් වතාවක් මේ පිටත් කෙරුවොත් ලංකාවේ ජනගහණයට සමානයි. එහෙනම් ඒ තරුණ මිනිස්සු මරපෝ වරදක් අපතල පවතින්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ කයේ තියෙන සම්පූර්ණම ශක්තිය දින 14ක් තිස්සේ එළවලු වලින් ව්‍යංජන වලින් පළතුරු වලින් තපස් වලින් සිල් වලින් එකතු කරපු ප්‍රාණය එක සැනෙන් එළියට විසි කරලා දානවා. එහෙනම් මේ ධර්මතාවය එහෙම වෙන්න බෑ. මේ කයේ පැවැත්මට තාපසයාගේ ලෝකෝත්තර ජීවිතයට පරම ආයසවලට තපස් සුවයට මේක අවශ්‍ය නිසා බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එක සීලයක් දුන්නා බ්‍රහ්මචර්යාවේ කියලා කියන්නේ සම්පූර්ණ පතිවත රකින්නවයි කියන එක. එන අබ්‍රහ්මචර්යාවේ මම ඇසිරෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක් වෙනවා. එනම් ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වා පරමාණු වලටත් වඩා පුංචි සියුම් අණු වලින් කිසිම අණුවීක්ෂයකට හොයන්න බැරි තරමේ සියුම් අණු වලින් මේ ප්‍රාණය පවතිනවා. ඒ නිසා තමයි කිසිම කෙනෙකුට මේ ප්‍රාණය පණ පිළිබඳව නිර්වචනයක් දිය නොහැකි. පණ පිළිබඳව කිසිම සමීක්ෂණයකින් වාර්තාකින් ඔප්පු කළ නොහැකි. නාඩි තියෙනවනම් පණ තියෙනවා. හැබැයි පණ තින්නේ අතේ නාඩියේද අත නැති මිනිස්සු කොච්චර ඉන්නවද අත් දෙක නැති මිනිස්සු. එතකොට මේ මිනිස්සුගේ පණ යන්න එපාය. එහෙනම් මේක නාඩියේ ප්‍රශ්නයක් නෙමෙයි. එන ਸਰවාංගය පුරාම අණු වශයෙන් ශක්ති විශේෂණයක් වශයෙන් ශක්ති පද්ධතියක් වශයෙන් මේ ප්‍රාණය පවතිනවා. එහෙනම් මේ ප්‍රාණය ෂය වෙනකොට කායික විඩාව, මාංශීය තේට්ටුව, තීන මිද්දය, කම්මැලිකම කියන මේ අකුසල මූලය කායික වේදනා ප්‍රශ්න ඇති වෙනකොට ඍෂිවරු හොයාගත්ත ව්‍යායාමයක් තමයි ප්‍රාණායාම. නාසිකා මුද්‍රාවේ පරියංකේ වාඩි වෙලා කොන්ද කෙලින් තියලා ආස්වාසය කළා. ඒක නැගිල්ලකින් වැසුවා ප්‍රාස්වාසයෙන් සම්පූර්ණ යවුවා. නැවත ප්‍රාස්වාසයෙන් සම්පූර්ණයෙන්ම ඇද්දා. ඒක වැව්වා ප්‍රාස්වාසයෙන් යවුවා. එහෙනම් දකුණෙන් ගත්තා දකුණෙන් වැව්වා වමෙන් යවුවා. වමෙන් ගත්තා වම වැව්වා දකුණෙන් යවුවා. මේක එක විනාඩි 15ක් දවසට කරනවා නම් පරමායස වලින් අවුරුද්දක් දීර්ඝ වෙන බවට පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. මෙච්චර පරමායස මේ විනාඩි 15ට අවුරුද්දක් දක්වා දීර්ඝ වෙන්නේ ඇයි කියලා බලනකොට ප්‍රාණය මේ වායුවේ පවතින ඔක්සිජන් වශයෙන්. එහෙනම් මේ ප්‍රාණ වායුව දීර්ඝ උස්සමකින් අරගෙන තප්පර පාක් රඳවලා ඊළඟ නාසයෙන් යවනකොට මේ කය තින සෑම සෛලයක්ම මේ ප්‍රාණ වායුව බීලා න්‍යෂ්ටිගත කරලා ප්‍රාණය මේ කයේ සෛලවල ගබඩාගත කරලා අවශ්‍ය තරම් එකතු කරනකොට මේ ෂය වෙච්ච පේනවා ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියලා මේ කය පුරාම ෂය වෙච්ච මේ ප්‍රාණ ධාරිතාව සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කරගන්නටත් වැය වෙච්ච වියදම් වෙච්ච සියලුම දේවල් විනාඩි 5ක් යනකොට නැවත ලබා ගන්නටත් මේ ප්‍රාණායාම වලට පුළුවන්කම තියෙනවා තාපසේ ප්‍රාණායාම කරන්න කරන්න එයාගේ ශරීරය සම්පූර්ණයෙන් පෑපත් වෙනවා තරුණ බවටපත් වෙනවා සමේ රෝග අඩු වෙනවා කයේ ශක්තිය වැඩි වෙනවා නිින්ද අඩු වෙනවා භාවනාවට කැමැත්ත වැඩි වෙනවා ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා රෝග වලින් වැළකෙනවා නිරෝගී කායික සම්පත් වලින් දීර්ඝායුෂ ලැබලා විශාලයෙන් භාවනාවල නිරත වෙලා තපස් වයෙන් පසු වෙන්න පුළුවන්කම තියෙනවා එනම් ප්‍රාණායාම කියන මේ ධර්මතාවය තපස්වර මුනිවරු පාවිච්චි කරන විශේෂ කමඨාන භාවනාවක්. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ප්‍රාණායාම කරන්න පුළුවන් නම් දවසට පැයක් ප්‍රාණායාම කරන්න පුළුවන් නම් එයාගේ ආයුෂ පරමායුෂ වලින් අවුරුදු 4ක් 5ක් දක්වා වැඩි කරන්න පුළුවන්. නිතරම ප්‍රාණායාම කරනවා නම් ජීවිත කාලෙම කරනවා නම් එයා පරමායුෂ 800 දක්වා ජීවත් වෙන්න තරම් දක්ෂ වෙනවා. එහෙනම් ඉබ්බා අවුරුදු දාක් ජීවත් වෙන්නේ කොහොමද කියලා බැලුවාම විනාඩියකට මිනිස්සෙක් උස්ම පාක් කරවන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාස 15යි. හැබැයි ඉබ්බා ආස්වාස ප්‍රාස්වාස පායි කරන්නේ. ඇයි ඉබ්බා ආස්වාස ප්‍රාස්වාස පාක් කරන නිසා ඒ දීර්ඝ කාලිනව ගන්න ආස්වාසයන් අවමෙන් කරන ප්‍රාශ්වාසයත් එක්ක බැලුවාම ඉබ්බාගේ පරමායුෂ 400 500 දක්වා වැඩි වෙනවා. හැබැයි සමහර ඉබ්බෝ ඉන්නවා විශාල වශයෙන් කය තියෙන ඉබ්බෝ ආශ්වාස ප්‍රාශ්වාස විනාඩියට 3යි යවන්නේ. ඒ නිසා එයාගේ පරමායුෂ 1000ක් දක්වා දීර්ඝ වෙනවා. යම්කිසි සත්වයෙක් මිනිසෙක් වෙලා දක්ෂකම එක විනාඩියට තප්පර 8යි එක ආස්වාසයකුයි එක ප්‍රාස්වාසයකුයි ආස්වාසයට තප්පර 30යි පාස්වාසයට තප්පර 30යි යගේ පරමායස කීයද ලක්ෂයයි එහෙනම් මේ ප්‍රාණායාම තුල තමයි පරමායස පීඩන්නේ එහෙනම් මේ ප්‍රාණායාම කියන ව්‍යායාමයේ මේ ආස්වාස ප්‍රාස්වාසය 40 දක්වා දීර්ඝ කෙරුවොත් ගොඩාක් දුරට එයා අවුරුදු 7න් අනිවාර්යෙන් මැරෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව තමයි මේ පෘථිවිය ගෝලාකාරයි අංශක 360යි එක වටයක් කරකෙන්න පැය 24යි 300ට පැය 24ෙන් බෙදුවාම 15යි. එහෙනම් එක විනාඩියකට උස්ම 15ක් ඇරියොත් එයා ඒකාන්ත වශයෙන් 120ක් ජීවත් වෙනවා. එහෙනම් බීටා කියන ෆ්‍රීකවන්සි එක තමයි මේ සිතේ තියෙන උපරිම ෆ්‍රීකවන්සි එක. එහෙනම් බීටා වලට තියෙනවා 41 විනාඩියකට. එක තප්පරයට 40ක්. එහෙනම් එක විනාඩියට 40ක් ඇරියොත් එයා අවුරුදු 7 දක්වා. ඒ කියන්නේ මේක ප්‍රධාන ස්නායු පද්ධතියකට එක ස්නායු පද්ධතියකට අවුරුද්ද ගානේ අවුරුදු 7න් මැරෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි පරමායස 7ට යන්නේ. පරමායස 7ට යනකොට ආස්වාස ප්‍රාස්වාස පරීක්ෂා කරුවොත් එක විනාඩියකට 40ක් උස්ම ගන්නවා. එහෙනම් මේ උස්ම වැඩිපුර ගන්න ඇයි තරහා යන නිසා. එහෙනම් කාමයේ වැඩිපුර ඇති වෙලා රාගය ඇති වෙලා යම්කිසි අඹුසමි දෙන්නේ තමන්ගේ ජී ජීවිතේ ගත කරනකොට ඒගොල්ල ගොඩාක් මේ ප්‍රාණවත් වෙලා උම්මත්තක වෙනකොට ඒ මොහොතේ ආස්වාස ප්‍රාස්වාස පරීක්ෂා කරලා බැලුවොත් 40 දක්වාම වැඩි වෙනවා. කිසිම දෙයක් ඒගොල්ලන්ට අවබෝධ නැහැ. ඒගොල්ලන්ගේ වින්දනය තුළ මත් වෙලා සම්පූර්ණ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙලා ප්‍රාණය උප්පරිම කයෙන් එළියට යනවා. එහෙනම් ඒ වගේ උම්මත්තක මට්ටමෙන් ඒ වගේ ශක්තිය වැය කරන මට්ටමෙන් ජීවිත කාලෙම හැමදාම යා ජීවත් වෙනවා නම් ඊ ජීවිතේ ඉන්න කට්ටිය පරමායස අඩුවෙන් මැරෙන්න හේතුව ඒක තමයි. එහෙනම් ඇවිදිනකොට කොච්චරක් සය වෙනවද? පරමායස විශාල වශයෙන් සය වෙනවා. දුවනකොට ඊට වඩා සය වෙනවා. බය වුණාම උපරිම සය වෙනවා. එහෙනම් අපි දුවනකොට භාග්‍යතුන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා බයං වා චම්බිතත්තං වා ලෝමාංසෝ වා. ඇයි මේ ධර්මතාවය දේශනා කරන බය වෙනකොට තැටි ගන්නවනකොට ජම්බිතත්ත වෙනකොට කලබල වෙනකොට රාගයෙන් මත් වෙනකොට ద్వේෂයෙන් පෙළෙනකොට වෛරයෙන් පිරෙනකොට මෝහයෙන් පිරෙනකොට ලෝභයෙන් අඹ කරනකොට මේ සෑම මොහොතෙම මේ ප්‍රාණයට විශාල ආනිදායක සිදුවීම් සිද්ධ වෙනවා. ප්‍රාණායාම කරන්න කරන්න මේ කයේ සේවෙච්ච ප්‍රාණය නැවත නැවත ගබඩා වෙලා සේවෙච්ච ප්‍රාණය නැවත මේක තුළ ප්‍රතිසංස්කරණය වෙලා මේ බඹයක් විතර උස තියෙන කයේ පුලප 32ට අවශ්‍ය ප්‍රාණය නැවත ලැබිලා වැඩිපුරත් එක්ක ගබඩා වෙනකොට එයාට කිසිම ලෙඩක් රෝගයක් එන්නේ නැහැ තීන මිද්දෙන්නේ නැහැ ජීවිත කාලෙම එයාට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා දීර්ඝායුෂ ලැබලා එනම් ප්‍රාණායාම සෑම තපස්වරයෙක්ම කළ යුතු ව්‍යායාමයක් ඒක අතට කකුලට බඩට පපුවට කරන එකක් නෙමෙයි මේක අපේ ආයුෂ සම්බන්ධ භාවනාවක් කයේ තින ප්‍රාණය කියන ධර්මතාවයට කරන භාවනාවක් එනම් ප්‍රාණායාම කරලා ප්‍රාණායාම තුළින් ආයුෂ වැඩි කරලා ප්‍රතිශක්තිය වැඩි කරලා ප්‍රාණධාරතාව වැඩි කරලා දැනට තියෙන ලෙඩ රෝග වලින් නිදහස් වෙලා ඒ තියෙන ලෙඩ රෝග කර්මානුරූපී නිදහස් වෙන්නේ නැත්නම් දරා ගන්න පුළුවන් ප්‍රාණ ශක්තිය නිසා ඒක සාමාන්‍ය දෙයක් විදිහට විඳ දරා ගැනීම හැකියාව ලබලා අනාගතයේ ගොඩාක් ලෙඩ රෝග වලින් බේරෙන්න අවශ්‍ය ප්‍රාණය අපට උදව්වක් වෙනවා එහෙනම් අනාගත ලෙඩ වලින් බේරෙන්න පුළුවන්කම ලැබෙනවා අනිවාර්යම කර්මානුරූපීව ඇදෙනවා නම් ලෙඩන් ඒ ලෙඩට බය නැතුව මුණ දෙන්න කයේ ප්‍රාණ ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලයටම මේ තපස් ජීවිතයේ තියෙන ගොඩාක් බාධක අයින් කරගන්න පුළුවන්. කායික වශයෙන් මානසික වශයෙන් ගොඩාක් සතුටුදායක තපස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙනම් මේ ධර්මතාවය අපි නිතරම වඩන්න ඕන එකක්. උදේට දවල්ට අවසට ප්‍රාණායාම අනිවාර්යම පැය භාගයක්වත් කළ යුතු ධර්මතාවයක්. තපස්වරයෙගේ තපස් ජීවිතය පරිපූර්ණ වෙන්න මේක විශේෂ හේතු සාධකයක්. එනම් ප්‍රාණායාම පිළිබඳව අපි ලබාගත් අවබෝධය අනුශාසනාව ප්‍රාණයේ වැදගත්කම ප්‍රාණයේ ක්‍රියාකාරී ස්වභාවය ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනකොට ප්‍රාණයට අපි විසින් ඇතිවෙනා වූ අකටයුතු ආනිසංස මේ පිළිබඳ අවබෝධය දැනුම ප්‍රඥාව මේක තුළින් අපි තුළ ඇතිවෙනා වූ සංවරභාවය මේක තුළින් අපි මේ ගත කරන්නට යන තපස් ජීවිතය ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව අනුශාසනාව තුළින් ලබාගත්තා මේ දැනුම මේ සියලෝම විනයට සීලයට ආයෝජනය කරලා ප්‍රාණය ආරක්ෂා කරලා ප්‍රාණායාම තුළින් අපේ ප්‍රාණ ධාරිතාව වැඩි කරලා මේ ලබාපු මිනිසත් භවයේ සියලෝම ලෙඩ රෝග වලින් නිදහස් වෙලා කායික මානසික සුවය ලබලා ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ භවයේම පිරිනිවන් පාන්න මේ ප්‍රාණායාම අවබෝධය දැනුම මේ අවවාද අනුශාසනාව අපි සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය.